මැතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සත්‍යේසෝ සමනක්ඛාත්මනා සත්‍යතාවාදා සත්වතං අත්තානං ච ලෝකං ච පඤ්ඤාපේති චතුහි වස්සුහි සාදපිතේ සංභවතං සමනක්ඛාත්මනානං අජානං අපස්සං වේදිතං තණ්හාගතානං පරිතසිත විප්පන්දිත මේවාති ගෞරවණීය ශෝගාවදේ මහා සංඝරත්නය අවසරයි මේ මේ වාසික පාසක මහත්වරුත් සම්බන්ධ කරගෙන අදත් රහස්පතින්න ධර්ම දේශනාවටයි මේ මාතෘකා ලැබුවේ අපි මේ දේශනා මාලාව සඳහාම පොදු මාතෘකාව වශයෙන් තියාගෙන ඉන්නේ සූත්‍ර පිටකයේ දීඝනිකාය මුල්ම සූත්‍රය වෙන ප්‍රඥාල සූත්‍රයයි. අපි මේ වෙනකොට දේශනා 23ක් පන්නලා තියෙනවා, අහු කරලා තියෙනවා. අද මේ 24 වෙනි දේශනාවටයි ආරම්භය ලබා ගත්තේ. ඒ සඳහා මේ බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් නැත්නම් නැවත නැවත සඳහන් වෙන ධ්‍රුව පදයක් නැවත නැවත කියවෙන පාඩයක් තමයි මේ පසුගිය දවස් කීපෙම අපි මාතෘකාව වශයෙන් ලබා ගත්තේ. ඒකදී සඳහන් කරනවා තත්ත්‍රීසෝ සමනක් බ්‍රාහ්මනා සස්සතවාදා සස්සතං අත්තානං ලෝකංච පඤ්ඤාපේති චතුහි වස්තුනි මේ සිංහස්මන බ්‍රාහ්මණයෝ මේ ලෝකයේ සදාකාලික බවක් සාස්වත භාවයක් පණවනවා පිළිගන්නවා ඒක තම ආත්මයාගේ ලෝකයාගේ ප්‍රകൃතිය වශයෙන් පෙන්වන්නේ සාස්වත බව නොනැසෙන බව, සදාකාලික බව. ඒකට හේතු කාරණා කීපයක් නිසා ඒත් එහෙම කරන්නේ කියලා සර්වජන් වහන්සේ ඒ සමන් වහන්සේට කලින් ලෝකේ පහළ වෙලා ඒ වාගෙන තමන් වහන්සේගේ සමකාලීනව ඉන්න සියලුම ශාස්ත්‍රවරුන්ගේ ඒ වාද පිටු කරනවා එක පැත්තකින් ශාස්ත්‍රත වාද පැත්තකින් සදාකාලික බවක් කතා කරන පිළිප ගොනු කරලා කතා කතාවක් නේ ඒකට සර්වඥාන් හඳගෙන තද විශේෂං සමනාස්වාක්මනාන අජානං අපස්සං ඒ ලෝකේ සදාකාලිකයි ආත්මේ සදාකාලිකයි කියලා ඒ පින් ඇති සමරක් බ්‍රාහ්මණය කතා කරන්නේ නොදක නොදැන වේදිත නොදක නොදැන ගත්තා වූ දැනුවක් සන්නාගතානම් පරිතසිත විපන්දිත මේව එහි ලකුණු ටික තමයි නැත්නම් සර්වචන්නාහිගේ රෝග නිర్ణය තමයි ඒක තෘෂ්ණාවෙන් ගත්ත දැනීමක් නොදැන නොදක ඒ වගේම පරිතහිත විඛණ්ඩිත මේ ඒක බයට කරපු දෙයක් සැලෙන මනසකින් කරපු දෙයක් බය සහ සැලෙන මනසින් යුක්තව තෘෂ්ණාගතව නොදක නොදැන කියන කතාවක් තමයි මේ ලෝකයක් ආත්මයක් සදාකාලිකයි කියන කතාව. ඉතින් මේ අරවචනසේ මතු කරන්න හදන්නේ ඒත්තන්ට දොස් කියනවාක්වත් එහෙම නැතුව මඩ ගහනක්වත් මඩ ව්‍යාපාරයක් නෙවෙයි මේ මේ අපි වාගේ මාසයේගේ අනුව විනයනය වෙන විනයේ ජනතාවට ඒ රෝග නිర్ణය කරලා ඒක නැතිකරන්න ඒ රෝගය සුවකරන්න බෙහෙත් පන්තිය දෙන්න රෝගයේ බරපතලකම පෙන්වන්න හදා. මේ සාමාන්‍යත්ව කියන කතාවක් නෙවෙයි මේ විශාල ඥාති කිරිස අපහැරලා වස්තු කිරිස අපහැරලා පැවිදි වෙස ගත්තා වූ ශ්‍රමණයන් සහ බ්‍රාහ්මණයා නැත්නම් හොඳ සමාජයේ උසස්ම ඥාන තලවල ඉන්න ඇත්තොන්ට වැරදිලා කියන හැටි. ඉතින් ඒක අනුගමනය කරමින් යම් කිසි කෙනෙක් අභිනිෂ්ක්‍මණය කරලා නිස්සරණ ආධ්‍යාශයෙන් කටයුතු කරනකොට මේ සර්වචන් වහන්සේ කොට පාදලා දෙන ආකාරය දන්නේ නැති වුණොත් මේ කියන දේවල් වලට වැටෙන්න ඉඩ තියෙනවා. එතකොට වෙන්නේ සමනොතර අජානං අපස්සම් වේදිතං කියන විදිහට නොදක නොදැන තෘෂ්ණාගතව බයට හැලෙන මනසකින් කරන ලද මේ දැනුමට පක්ෂග්‍රාහී වෙන්න පුළුවන්. අන්න ඒකට පෙරාතුවම මේ ප්‍රතිශක්තිකරණයක් තමයි මේ ඒ රෝග නිర్ణය කෙරේ. ඉතින් ඒකෙන් අපි ආස්තයක් ප්‍රයෝජනයක් පරිවිදයක් අරගත්තොත් හොඳ ලේසිම වැඩේ තමයි සමහර අත්ෝ ඒක නරකට ගන්නවා දුක් වෙනවයි කියලා අපි ළඟත් දැන් මෙහෙම දේවල් තියෙනවා. නොදක නොදැන. තෘෂ්ණාවෙන් බයට සහ සැලෙන මනසකින් යුක්තව දෙන ලද දැනුම ඇත්ත කියලා බාර ගන්න ගැතිය අපි ළඟ තියෙනවා කියලා අපි ළඟ මේ රෝගේ තියෙන සර්වඥාන්සේක සාස්තුන් වහන්සේලාට පෙර කාලවල ඇත්තන්ට හේතු කළ කතා කරාට අප ළඟක් තියෙනවා ඒක අපි ගලවන්නේ කොහොමද කියලා බලුවොත් උන සාස්තුන් වහන්සේගේ ප්‍රායෝගික වටිනාකම අපට අදගත් වැටෙනවා ගැළපෙනවා ඒ බුදුහාඳුරෝ කියලා වැඳ වැඳ හිටියට බුද්ධ ඥාන වලට පහන්පත්තු කරාට හරියන්නේ නැහැ. ඒක අවශ්‍යයි. නමුත් ඒකදී බුදුහාඳුරවන්න කරන උපස්ම ගෞරවය සිද්ධ වෙන්නේ නැහැ. උපස්ම ගෞරවය සිදු වෙනවා නම් සර්වඥා සඳහා කරනවා මට මේ ගුණයක් කියනවා නම් නැත්නම් මගේ ගුණ හඳුනනවා නම් හඳුනා ගන්න තියෙන්නේ මොකද්ද? මට ඉස්සල බහල වෙච්ච මම කාලේ හිටපු මේ සමනස් බ්‍රාහ්මණයෝ පටලවා ගත්ත මේ භ්‍රම ජාලේ මම ලිව්වා අන්නේ භ්‍රමජාල ඔබලත් තේරුම් අරගෙන මම මේ ලිහුම් මාර්ගය කියලා දීලා තිනවා අන්නේ අනෝ කටයුතු කළොත් විතරයි මේ සතාවකන අන්තයට මේ ස්තුති කරාවේ එනතන දතුආකාරයන් වහන්සේගේ උපදේශ පිළිපැද්දා වෙන්නේ ඒ නිසා අර විදිහ කර කර හිටියට මේ වාගේ දෙයක් අවබෝධ කරගන්නට ඒ වාගේ සාමාන්‍ය සුද්ධාලම්බන ප්‍රීතියෙන් කරන වන්දනමාන හේතු වෙනවා හැර මේ වාගේ දෙයකින් තොරව ඒ භ්‍රමචාලයෙන් තේරුම් ගැනීමකින් තොරව කවදාකවත් Tamange මේ දෘෂ්ටි ගලවන්න හම් වෙන්නේ නැහැ සර්වඥාන්සේ කියන්නේ කවුද කියලා ධර්මයේ දැන ගැනීමකින් තොරව අවබෝධ කරගන්න අමාරුයි ඒ නිසා අපට සිද්ධ වෙනවා විශේෂයෙන් මේ වාගේ මේ ලොකු අභිනිෂ්ක්‍මණයක් කරලා ඒ සඳහාම කාය ජීවිතයේ පේශව වැඩ කරන පිටක් වශයෙන් මේ ගැඹුරුයි කියලා පැත්තක දාන්න නැතුව ශක්ති ප්‍රමාණේ මේක තේරුම් ගන්න උත්සාහ කරන්න. උත්සාහ නොගත්තොත් අපි අර කියන අජානන් අපස්සං වේදිතං කියන එකට නොදැනක නොදැන දෙන මේ දැනුම එක්ක පිටින්ම කටේ දාගත්තා වාගේ ඒක අපන් නැතුව ගිල්ලා වාගේ අපට සමහර වෙලාවට නරක අපක්ෂය වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේක තේරුම් ගන්න ඕනේ. මේ තේරුම් ගැනීමේදී විශේෂයෙන්ම මම මේ පාඩය මාතෘකා දෙන්නේ බලාපොරොත්තු වෙන්නේ මේ පරිත්‍යාසිත විභංජිතේ නිසා ප්‍රස්ත බය භාවය නිසා ඒ වගේම සැලෙන මනස නිසා මනුස්සයා මේ සංසාරේ මේ ආත්ම දිට්ඨිය නැත්නම් සදාකාලික දෘෂ්ටිය නොනැසෙනවා කියන හිතාගෙන දෘෂ්ටි අනුව සැක දාසයක් පහල කරගන්නවා ඒ සැක දාසය පහල කිරීමට බුදුහාමුදුරෝ දේශනා කළ තියෙන විවිධ ණය ක්‍රමයට කරුණු පහක් ඉදිරිපත් කරගනිමු කියලා අපි ගිය පාර මතක් කරගත්තා ඒ සැක දාසය මුලින් මතක් කරගත්තොත් අපිට අතීතය පිළිබඳ සැක පහක් සර්වඥාන්සේ වෙන්කොට දක්වනවා. අනාගතය පිළිබඳ සැක පහක් වෙන්කොට දක්වනවා. වර්තමානයේ පිළිබඳව සැක හයක් වෙන්කොට දක්වනවා. සියල්ල එකතු කරපුවාම කාලත්‍රයේට අබ්දහන සයෝ අබ්දහා කියන ක්‍රමයට 16ක් වෙනවා. අතීතේමම උන්නද නැද්ද කියලා සැකයක් තියෙනවා. මම කවරෙක්ව හිතියද? මිනිස්සේද තිරිසනේද යක්ෂේද ප්‍රේතේද ප්‍රඥේද දිව්‍ය දිව්‍ය රාජේද කියලා දෙවෙනි සැකේ. තුන්වෙනි එක ඒ ඉන්න කාලේ මම මිනිස්සෙක් නම් ඒ මිනිස්සයා උසමහාට කෙනෙක්ද ස්ත්‍රියවක්ද නැත්නම් නරක නිහින කෙනෙක්ද ආදි වශයෙන් කවර කෙපන්දෙක් වුණාද කියලා. ඊට පස්සේ එතන ඉඳලා මම මෙතෙන්ට ආවේ කොහොමද? ඒ පරිණාමය සිදුවෙච්ච හැටි කොහොමද? ඒ සඳහා මම කුමක් කරන්න අදද? මම ඉදාපි දැන් ආත්ම විනෝදාන මනුස්ස ආත්ම වාගා මේ වාසනාවක් ඒක උනේ වෙන මේක නිකයි කියලා ඒවා පිළිබඳව සාමාන්‍ය කාල බිල පැත්තකට වෙනකොට අය ඕනම කෙනෙකුට මේ වගේ කල්පනාවට ලබනවා මම ඉස්සර ඇත්තටම උන්නද ඒකට හේතුව මේ ක්ෂණික වශයෙන් බිඳි බිඳි ඇතිවි යන නාම රූප කියලා ක්ෂණ මාත්‍ර වශයෙන් නැත්නම් කණික සමාධිය කල්ලා ගලුවත් මේකේ තියෙන්නේ එතන එතන පුරුද්ද පුරුද්ද යන ගමනක් නයි මේ වර්තමාන මොහොත විතරයි තියෙන්නේ එහෙනම් අතීතයක් තිබුණාද කියන සැකේ තාමත්ම ක්ෂණ මාත්‍ර ක්ෂණ භංගුර බාහිරව කල්පනා එහෙම නැත්නම් උච්ඡේද වාදයේ කියන විදිහට මේ ජීවිතේ මැරලා මෙතනින් හමාරයි ඊට පස්සේ කරපු පව් නැහැ මං කරපු දෙයට හොඳක් නරකක් අඩුසම් දෙන්න දෙයක් නැහැ කියලා හිතන කෙනෙකුටත් හිතෙනවා මම ඉදීම ওই කියන විදිහට පාර වෙලාවද නැත්නම් අතිශය උනනවා එන්කම් මේ මේ හිතවිලි කියලා අපිට හිතුණාට ඔය මේ අහම්බෙන් පහල වෙන දේවල් නෙවෙයි. ඒවා ඉතින් අපේ පරිණාමය කියලා අපිට හම්බෙලා තියෙන ওই දෑවැද්ද තමයි. අපේ මුත්තල අත්තල මුත්තල කෙරුවේ ওই ටික තමයි. දීජක් දීදී හරි උලත් ටිකක් අක හරි ඉතින් කල්පනා කරනවා හිතියදෝ හිතියනම් කවරෙක් වෙන්නද? කෙබන්දෙක් වෙන්නද? එතන ඉඳලා මම මෙතෙන්ට ආවේ කොහොමද? ඒ සඳහා මම මොන වගේ දෙයක් නැත්නම් මම කරලා මේ කරගත්ත දෙයක්ද නැත්නම් වෙච්ච සිද්ධියක්ද කියලා කල්පනා කරනවා. අන්ත අතීතේට ඔය වගේ අනාගතයටත් ඔය වගේ. මම දැන් මෙතනින් මැරලා ගිහලා ඇත්තටම මේ කරපු ණය ගෙවන්න වෙයිද මට? අම්ම පුළුවන් තරම් ණයක කාලෙ ඉන්න මිනිහෙක් කියලා හිතමු. මට මේ ණය ඇත්තටම ගෙවන්න වෙයි. මට ඔය ගෙවන්න වෙන්නේ නීහරකෙක් වෙලා නැත්තම් කඹරන මැටි කාගෙන ගොනෙක් කියලා ගෙවන්න වෙයිද? එහෙම නැත්තම් මම මේ කරපු හොඳ නිසා මට වෙන මොකෙකට ගිහිල්ලා සැප විඳින්න පුළුවන් වෙයිද? මම ඒක විඳිනකොට මොකෙක් වෙයිද? වෙච්ච මිනිසයා හෝ දෙවියා හෝ තිරසනා හෝ කොයි වාගේ කෙනෙක් වෙයිද? දෙදවත් බලවත් කෙනෙක් වෙයිද නැත්නම් බොහොම දුර්වල වෙයිද? ස්ත්‍රී වෙයිද පුරුෂ වෙයිද? ඒ වගේම මෙකෙන් ඇතිවෙන මාර්ගෙම කෙසේ නම් වෙනවා ඇද්ද? ඒක මේ න්‍යාය ධර්මයක් අනුවදී දිනනවා. එහෙම නැත්නම් කරන දෙයක්ද? ඒකේට මට තමම වශයෙන් මගේ ස්වයං ශක්තියෙන් මොන වගේ සම්මාදමක් තියනවාද කියලා අනාගතය පිළිබඳවත් වගේ 65ක පහක් තියෙනවා සමානෙත් එහෙමයි. දැන් මම පෙර කුංචි කාලේ අවුරුදු 10 15 20 ඉඳි එකාමද නැත්නම් නිදාගන්න ඉස්සර දවස් වාක්‍යයකේ නැගිටිනකොට තව එකෙක් නැත්නම් අපි කුංචල්ලි කර්ම කරනවා නම් සල්ලි කර්ම වෙන කලින් මිනිස්සයයි සල්ලි කර්මයෙන් පස්සේ 100 ආවට පස්සේ එක නාමද ඒ ඉස්සර කාලේ දැන් මහත්මයෙන් බලනකොට මම මේ ජයයට හිතියද මම හොඳ නරක දෙක අරගත්ත මිත්‍යා දෘෂ්ටිකෝ හිතියද සම්මිය දෘෂ්ටිකෝ හිතියද ඥාන කෙනෙක්ලත් පිළිමි අදහසෙන් කල්පනා කරන කෙනෙක්ද පිළිමි උනත් ඥානියෙක් වගේ කල්පනා කරන කෙනෙක් හිතියද ආදි වශයෙන් ඒ පෙර ගැන කල්පනා කරනකොට අපිට මේ ජීවිතේම ගන්නා අතීතයේ අතකේ කල්පනා වෙනවා. එතන ඉඳලා ඒ තිබුණු තෙබන්ඩෙක් වුණාද කියලා. ඉතින් මෙතෙන්ට එන්න ගිය ගමනේදී මම ওই රෑ හීනෙන් කල්පනා කරපු බලාපොරොත්තුවක් ඉෂ්ට වෙලාට මම මෙතෙන්ට ආවේ නැත්නම් පය හැප්පිලා වැටෙනවා වගේ ආම්ලකින් මෙතෙන්ට අදගෙන වැටෙනවා. ඒ සඳහා මම පින් කරන්න ඕනේ කියන අදහසෙන් කරලාද මේක උනේ නැත්නම් පින් පව් දන්නේ නැතුව කරගෙන කරගෙන යනකොට කරුණාන රූප මම මෙතෙන්ට වැටුණාද? දැන් මෙතන ඉඳලා ඉස්සරහට යනකොටත් මේ මං කරන දෙයකින්ද මට මේ වෙන්නේ? එහෙම නැත්නම් මට තේරෙන දේද ආදි වශයෙන් එතනත් 66ක් තියෙනවා. අතන පහපා මෙතන 6 ධාතියක් තියෙනවා. ආන්නේ මේ සැක ටික නිසා තමයි මේ පරිකසිත විස්හන්දිත කියලා කියන්නේ බය පහළ වෙනවා. ඒ වගේම හිත සැලෙනවා. අන්නේ සැලෙන මනසෙන් ප්‍රස්ත වෙච්ච මනසෙන් තමයි ඔය දෘෂ්ටි ගන්න. සංඥා ගන්න ඒකට චිත්ත පතර පතර ඒකට දෘෂ්ටි මට්ටමකට පත් වෙනවා. සංඥා ගත්තත් ඒක මේ කාමයකට බය වෙලා දුවන ජීවලෙක් කපුටෙක් වාගේ බල්ලෙක් වාගේ ගන්න සංඥාවක්. ඊට පස්සේ ඕක නෑ නෑ මම මෙතෙන් ආවේ මම කල්පනා කළා මගේ අම්මා තාත්තා මට උදව් කරුවේ නෑ. එහෙම නැත්නම් මට ගුරුවරු මෙච්චර හොඳට කියලා දුන්නේ නෑ. මම තාත්තම ළමයි මෙතෙන් ආවේ කියලා ඉතින් වාද ගන්න. ඒක චිත්ත ශක්තියක් කරගන්න. එහෙනම් දැන් කියලා මම මෙතෙන් පස්සේනේ මගේ දෝෂයක් නිසා නේ අල්ලපු දෙවිස මට ඕනියක් කරපු හින්දා. එහෙම නැත්නම් මට මෙයා මෙහෙම මේ කිංචි කිංචි කළා කතා කරපු නිසා මේ නිසා මම මෙතෙන් ආවා කියලා කොහාට හරි මේක හේතු කරන්න හදන. මේ විදිහට අපි ඒක හිතට ගන්න. කවුරු කොහොම ගෙවුවක්වත් මමයි මේක කරගත්තේ. එනදා මට අසවලාමයි මේක කරේ කියලා. ප්‍රති කාලයක් කරන දෘෂ්ටිගතයි. ඉතින් ඒක සුව කරන්න බැරි ලේරක්. ඒක එන්නේ අන්නර පරිපසිතේ කියන ත්‍රස්ත බවක් එක්ඛණ්ඩණය කියන මේ සැලෙන බවක් අපි මේක සාමාන්‍ය ලෝක විවහාර කියන්නේ සැක. ඒ සැක දාදෙන්නා තමයි මේ මිනිස්සු සෑවට බීමට එතනින් වැඩි හමාර වෙන්නේ නැහැ. විවේක වෙනකොටම මනස සීයේ කල්පනා කරන්න පටන් ගන්නවා. අන්නේ කල්පනා ක්‍රම දුක්ඛ සත්‍ය ස්වභාවය. ඒ කල්පනා නොකර ඉන්න බෑ. දුකේ ස්වභාවය තමයි මේ සංතාපනස්සෝ පීලනස්සෝ පෙළනවා. තපන් සකිත කියලා කියන්නේ හාත්පසින්ම සස්ත වෙලා ඉන්නේ. මේ අගේ කියන්නේ මලපකට එරිලා නැහිද අසවලාන්ට අසවල් දේ කරයිද ඒක මට මොනවා වේද ආදි වශයෙන් නිතරම අනිත්‍ය භාවයේ මත ඇති වෙච්ච ත්‍ස්ස භාවයේ තියෙනවා. ඒ ත්‍ස්ස භාවයේ නිසා තමයි ඒ සැක බාල වෙන නිසා දුක්ඛ සත්‍යයේ අරස්තරක් තමයි යෝග. හැම සංකාර සත්‍යයකම කොහොමමයි. ඒ අපි හිතාගෙන ඉන්නේ මේ මගේ හිත තමයි මේ නොකමන දාපතුරා හිත ඒක නන්නත්තර වෙනවා අනික් ඇත්තනම් ඉන්න දායෙන් බලනකොට හොඳට භාවනා කරන වෙන්න කියලා අපි හිතාන ඉන්නව නෑ කවුරුත් එකයි එක දවසක් අන්තෝරුවක තරුණ තරුණේ තරුණියක් ඉස්සරහා තමන්ගේ මේකේ ඉඳගෙන මේක තල්ලේ තියාන කල්පනා කරනවා. කොහොම නිවිච්ච මිනිසයා. අර ඉස්සරහින් ටයිප් ගන්න ඕන මහත්තයත් අරගෙන ලැබලු විමල් මොනවද කල්පනා කරන්නේ කියලා. එතකොට විමල් කතාවල ඔයා හිතපු දේමයි කිව්වේ කියලා සීනි බලස්සයයි කියනවා. ඒ කියන්නේ බ්ලන්ඩ් එකම එකම තමයි. කොහෙද හේතුවක් අපි ඔක්කොගෙම පරිසදින විපන්නිකයෙන් බලනකොට සම්මතිනාම ඔන්නයේ අජානං අපස්සම් වේදේකං තණ්හාගතාන පරිසදිත විපන්නික මේ. ඉතින් මේකයි මේ බුදුහාමුදුර අත කියන්නේ. අදිය තමයි අත කියන්නේ අපි හිතන නෑ නෑ මගේ හිත විතරයි වලත් නැත්නම් මගේ හිත විතරයි නසන්ඩාල අනික ඇත්තනම් බොහොම සාන්තයි. එහෙම නැත්නම් අනික ඇත්තෝ මඩත් වැඩිය මේ නසන්ඩාලයි. ඔක්කොම එක මල්ලියෝගේ ඔය හැම කෙනාගේම පිළිවෙලට උණු ටික ටික තියෙනවා කියලා අපේ සිංහල කතාවක් තියෙනවා. අසිතී ඉන්න කණුවන්ගේ සෑම තැනම කෙලෙදිලා තියෙන බව ඒකෙන් අදිටමනෝ දන්නේ නැතුනට අපි දන්නවා. අන්න ඒ වාගේ මේ පරිත්‍යාගයේ විභාන්දිතේ නැති කරනවායි කියන එක ඔක ඇති කරගන්නා විතර ලේසි නෑ. දෙලෙවිදේ කියන සංසාරේ පවත්න වාගේ ලේසි නෑ සංසාරයෙන් ගැලවෙන්න. ගැලවෙන්න අවශ්‍ය කරන්නේ අසිතී කණුවෙක් බව අසිතී කණුව දැනගන්න එක පමණයි. ඒක හුඟ දෙනෙක් පිළිගන්නේ නැහැ. එහෙම දැනගත්ත පමණින් මේකෙන් ගැලවෙයි කියලා ගැටි හිතනවා වෙනම යන්ත්‍රයක් ඇති වෙනම මන්ත්‍රයක් ඇති වෙනම සමීකරණයක් ඇති මේ අසුචි පණුව රත්තරන් පණුවෙක් වෙන්නේ. නෑ කරුවචනන්ට මතක් කරන්නේ අජානං අපස්සං වේදිතං සංහාගතානම් පරිතස්ස දික්ඛන්දිත මේව කියලා සියලු දෙනාම සියලු චිත්තක්ෂණේ දරගන්නවා. මම මේ නොදන්නේ නොදැක දැනීමක් නේ. ඇසුරක් කරත් දැනුවා ඒක තෘෂ්ණාවෙන් බදාගෙන ඉන්නේ අල්ලගන්න වෙන දෙයක් නැති නිසා මේ ත්‍ස්තරයට බයයි බයෙන් මේ පිළිලා මේ සැලෙනවට බයයි මම අල්ලගෙන තියෙන්නේ ඊටත් වැඩිය මඩේ ස්ටෝප් ඉන්නා ඉතින් ඒක ඊට වැඩිය මේකෙන් සැලෙන එනි මේක නැති කරන්න පළවෙනි ක්‍රමයේ වශයෙන් අපි දා ඉගෙන ගත්තේ සර්වචන් වහන්සේ දෙන්නලා දෙනවා මේ ලෝකයේ තියෙන මේ අජාන අපස්ස නැත්නම් නොතන්නා නොදක්නා මේ දැනුම් කාණ්ඩේ නැත්නම් මේ ලෝකායත දැනුම කියලා කියන්නේ ওই දැනුම් සම්භාර නැත්නම් අපේ ශිල්ප මේ සේරම සුදු පොදු වචනේ බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ සංස්කාර. ඒ සංස්කාර අපි ලොකු කරලා විචාර අයියෙන් අල්ලගන්නේ අපි සැලෙන නිසා සංස්කාර ඊට වැඩිය හොඳ ඇති කියලා හිතාගෙන. සල්ලක ඊට ඒක ඊට වැඩිය අන්තරාය බෝට්ටුවක්. ආනේ සංස්කාර මේ විදිහට අපි අල්ලා ගන්නේ අර කියන අජාන අපස්ස මේ සුෂ්ණාගත తত্ত্বය අවිද්‍යාව නිසා. ඒ අවිද්‍යාව තනි පංගලෙම තියෙන අවිද්‍යාවක් නෙමෙයි. අලු දෙකකට වැඩ කරන්නේ. ඇත්ත ඇති ඇත්තේ දන්නේ නැතිකම එකක්. වැරදි දේ ඇත්තයි කියලා හිතාන වැරදි වැටහීම තව එකක්. ඒ අපි අල්ලගන්නේ හැම වෙලාවෙම අපටත් ඇටි දුර්වල දෙයක්. මේ දැනට තියෙන தත්ත්වය මේ සැලෙන தත්ත්වයට වැඩිය බියදායක தත්ත්වයට වඩා දුර්වල දෙයක් වෙන්නේ අල්ලගන්නේ. එහෙම හිතෙන්නේ නැහැ. අපි හිතන්නේ නැහැ දැන් හොඳ අයියාත්තක් තමයි අල්ලගත්තේ. ඉහළින් තියෙන අත්තක් අල්ලගත්තේ කඩාන වැඩිචාම තිබුණට වැඩි අයියෙන් පස්සලි නැහැ. නිසා සංස්කාරයන් පිළිබඳව මේ විදිහට කලිප්පුවේ දමදම ටෙම්පරාදුවේ දමදම මේක නම් හොඳයි මේක නම් හොඳයි කියලා මේ සංස්කාර එකක් එකක් මාරු කරමින් තොරතොර ගන්නේ ඒකාන්තයෙන්ම මිත්‍යා පරිපත්‍ය විද්‍යා අපරිපත්‍ය විද්‍යා කියන මේ දෙක. එක්ක ඒක මේ තිරච්ඡ මේ තුනක් බව දන්නේ. එහෙම නැත්නම් ඒක හිතාන ඉන්නවා අනික් කටට මේක බැරි වුණාම මට පුළුවන් කියලා වැරදි අදහස් වෙන මෙන්න වගේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියන මෙන්න මේ පුරුක පිළිබඳව යම් වෙලාවක මේක දැන හෝ නොදැන හෝ සර්වචනාන්තේ මේ විදිහට මේ සත්වස්වාදී අධිකරන්ට හේතු පෙන්ලා තියෙන බව බණ අහලා හෝ නාහා හෝ බුදුන් දහම් සංග කියන ත්‍රිවිධ රත්නයක් සංසාර බයත් සරණ ගිහිල්ලා යම් කිසි කෙනෙක් එන එන අරමුණ මෙනෙහි කරන්න පටන් අරගත්තොත් ආසත් ප්‍රසාදය නැත්නම් උදරේ දෙන්නේ හැකීම එහෙම නැත්නම් කබන කබන පියවරක් පහට දක්ම නෙමෙත යනකොට එනකොට කනකොට බොනකොට තමන් කරන දේ හොඳට බලන්න පටන් අරගත්තොත් ඒ තුලම ඕනෙම අරමුණක් උකරතරන් උනත් එකයි අපිචි උනත් එකයි බුදුහාමුදුරුවෝත් එකයි දේවදත්ත උනත් එකයි ඕනෙම අරමුණක් විශේෂයෙන්ම ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් අරමුණක් නම් බලහන හිතියෝ ඉස්සල දැකපු දැක්ම නෙවෙයි දෙවෙනි කරේ තියෙන්නේ දෙකට වැඩිය තුන වෙනස් තුනට වැඩිය හතර වෙනස් හතර වැඩිය පහ වෙනස් මේ දෙක ඉලක්කම් කොච්චර කියන්නේ නැහැ කවදාකවත් අරමුණක් ඒකාකාරව හිතින්නේ නැහැ වැඩි වැඩියෙන් බලන්න බලන්න බලන්න නීරසකම මත වෙන බව හැබැයි උනාට අරමුණේ නොදැක්ක රාශියක් පැති. නැත්නම් ආකාර සියල්ලම දැක ගන්න පුළුවන් වෙනකොට පේනවා මම ඉස්සල්ලාම සැරේ දැක්කයි කියලා කියන්නේ ඇත්තට දැකලා නෙවෙයි දැනගෙන නෙවෙයි. ඒ කොනක් පැත්තක් එක දෘෂ්ටි කොනක් විතරක් දැක්කා. දෙවෙනි සැරේ බලනකොට ඊට වැඩිය වෙනස් 3 4 5 6 7 8 කියලා අපි නැවත නැවතත් ඒ අරමුණු බලබලා බලබලා ඉන්නකොට අරමුණ හැම වෙලාවෙම පරිණාමයටපත් වෙනවා. හැම වෙලාවෙම පරිණාමයටපත් වෙනවා. මෙන්න මේ පරිණාමයටපත් වෙන්න වෙන්න වෙන්න ගත වෙච්ච චිත්තක්ෂණේ ඇත්තටම මම දැනගන්න වෙන්නේ හිතේ ඇත්ත ගත වෙච්ච චිත්තක්ෂණේ ඇත්තටම මම දැකගෙන නෙවෙන්නේ හිතේ දැන්නේ දැක්කේ දැන්නේ දන්නේ කියලා අර බලාන ඉඳ ඉඳ ඉඳ ඉඳ එකම අරමුණ පිළිබඳ විවිධාකාර පැති පැති කඩ ව්‍යංජන අනු ව්‍යංජන අංග ප්‍රත්‍යංග තේරුම් ගන්න. ආන තේරුම් ගන්න තේරුම් ගන්න අපි ඉස්සෙල්ලා මේ දැක්ක දන්නවා කියලා හිතාන්ට ඇත්තටම දැකලා නෙවෙයි ඒ ඇත්ත ඇති හැටි දැකලා නෙවෙයි අපි මේ මතයකටපත් වෙන්නේ තීන්දුවක් කරලා තියෙන්නේ තවත් බලන්න හිතුවොත් තව දිගටත් මේක තියා බලන්න පුළුවන් දැනගන්න පුළුවන් කියලා අර අපරිමත්‍ය විද්‍යාව නම් මෙතෙක් නොදක හිති දෙයක් දැක ගන්න පුළුවන් මේ සඳහා ඉතින් භාවනාත්මක කොට මේ කියපු රෝග ලක්ෂණයක් මේ කියන ප්‍රතිකර්මයක් දක්වන්නේ එකම අරමුණම නැවත නැවත බැලීම තමයි කළ යුත්තක් මේකට තමයි භාවනාව කියන්නේ ආසේවති භාවේති බහුලී කරෝති කියන එකයි ලබුවත්නාන්සේ මේ බරපතල වචන කියන ආසේවණය කරනවා කියන්නේ ඉස්සල්ලාම ආශ්‍රය කළා බලන්න ඉඳගෙන ඉන්නකොට වැඩි මට වැටෙන්නේ උදරේ බින්දීම හැකිරීම ආනාපාන දිගේ හොඳට ආශ්‍රය කළා බලලා ලේසි තනින් පටන් ගන්න ආනාපානෙ වැටෙනවා ආනාපානෙ පටන් ගන්න ආසේවණේ කතා ඊට පස්සේ ආනාපානෙ තෝරගත්තට පස්සේ ආශ්‍රයයට භාවිතා කරනවා. මේකෙන් ඉන්නේ ආනාපානට වෙන්නම ඔහේ බලන්න. ඔහේ බලනවා කියන එකත් මම ඉතර කැමති නෑ. වචනේට මොකද ඔහේ බලනවා කියවම ලෙඩ කපුටු වල කන්නා වගේ කම්මැලි කමට බොබ්බඩ කමට බලන්නේ. ඒක එහෙම නෙවෙයි. හොඳ අවදි ශක්තිය කියන. වෙන වැඩ බහාත බල ආනාපානෙම බලන්න. ආනාපානෙම බලනකොට අනිවාර්යයෙන්ම ආනාපානේ පෙර නොදැක්ක පැති නැත්නම් පෙර අවිද්‍යාවට යට වෙලා තුන පැති නැවත දැකීම තුළින් භාවිතාව තුළින් දැකන්න පුළුවන් නමුත් මේක ප්‍රමාණවත් නැහැ බහුලී කරෝති කියලා ඥාතනාතනය කරනකොට ඔන්න අපපටිපත්‍ය අවිද්‍යාව නම් වූ පෙර නොදැක්ක දේ දැකගැනීමේ ශක්තිය ලැබෙනවා මේ අපපටිපත්‍ය අවිද්‍යාව කියන භූමි කිදී පොත් අරිනවා මේ ධ්‍යාන ධ්‍යාන ධ්‍යාන පතුරු ගන්න පතුරු ගන්න යනකොට යනකොට යනකොට ඕකේ මැද ඉතුරු වෙන කෑල්ලේ හරයක් අතිනවට වැඩිය නිස්සාරකමයි තියෙන්නේ හරයක් දකිනවා නම් කරන කරන වැඩේ Tamanට දැන් ඉතින් අර කුණු පැත්ත පැත්තක දාලා හරකට මට හම්බ වෙන නිසා එළිය එළියා කප කපා සෑහ සෑහ දානවා කියන වගේ සතුටක් ඇති වෙනවා. නමුත් මෙතන හම්බ වෙන්නේ මොකද්ද? උණ ගහක් පතුරු ගහනකොට වගේ පිටම තියෙන හොඳතෝම හයිය හරිය. එන්න එන්න ගිහලා අන්තිමට මැද හිස්. සත්‍යකාරං කියලා කියනවා මේකට. කොත්තයි සාරේ. සත්‍යකාරංව තං කලක්. උණ ගහේ මල් පිටුනට පස්සේ උණ ගහ ඉවරයි. තෙල් ගහත් මල් තුනවාද තෙල් ගහ ඉවරයි. අන්න ඒ වගේ තමයි බුදුහාමුදුරුවෝ දීලා තියෙන ක්‍රමයේ මේ ආශේවනය කරනකොට භාවිතා කරනකොට බහුලීගත කරනකොට මුලදි මුලදි හොඳ ලොකු හයියකයි හම්බ වෙනවා. කාණ කාණ යනකොට යනකොට එන්ජින් එක සිවුම් වෙලා අන්තිමටම නැති තැනට එනකොට අපි මෙතෙක් කල හිතාන්නේ මේක ඇතුලේ හොඳ කාර්යයක් හරයක් මේ හරයක් කියේ කියලානේ දෙවෙනි වේගනේ ලං කරගෙන ගොඩ ගාගෙන කබඩා හදාගෙන ලාස්තු ගත කරගෙන කවණ්ඩාකාරී කියලා දාගෙන වැඩ කරගෙන ඉන්නේ මේක හරයක් තියෙන කියලා. මොකද පතුරු ගහලා පතුරු ගහලා බැලුවොත් එකක් ඇතුලට යන්න යන්න යන්න හිස් බවක් තියෙනවා. එතකොට වැරදිව තිබුණා නම් මේක පිළිබඳව අගයක් ආඩම්බරයක් මිච්ඡා ප්‍රතිපත්තියක් ඒකත් පටවෙනවා. ඒකත් බලන්නම හිස් පැත්තට පත් කරනවා. ඒ නිසා ඈත් වෙලා යන්න ඕනේ. එකක් තමයි මිත්‍යා ප්‍රතිපත්‍ය අවිද්‍යා කියලා මෙතෙක් නොදැක්ක පැති දැක ගන්න ඕනේ. දෙක තමයි අපටි අපරිපත්‍ය අවිද්‍යාව කියන්නේ නොදැක්ක දේවල් දැක ගන්න දැනගන්න ඕනේ. මිත්‍යා ප්‍රතිපත්‍ය අවිද්‍යාව කියලා මෙතෙක් තමන් වරදවල හිතාගෙන හිටියේ ඒකේ ඇත්ත ඕන්න දැනුයි තේරෙන්නේ ඒකේ මේ දෙක වෙනස් වෙනකොට ඕන්න අවිද්‍යාවට ඉන්න බැරුව යනවා. තේන හරියක් වෙන්නේ හිස් බවමයි තේන හරියක් වෙන්නේ බලාගෙන ඉන්න එක වදයක් වෙන එකයි තේ හරියක් වෙන්නේ කවදාවත් එකම හේතුවක් නෙවෙයි හේතු රාශියක් නිසා වෙනස් වෙන මේ විද්‍යාවක් වෙන බවයි දරුව හරියක් පේන්නේ මෙවුවා විතරෝ වෙනස් කරලා තියෙන බව. ඉති ඔන්නෝය අවිද්‍යාව සහ මේ සංස්කාර ධර්මයන් අතර තියෙන මේ පරාසය දැක ගන්න එකම අරුණක් නැවත නැවත බලන්න ඕනේ මේකට තව එකක් මේ අවස්ථාවේදී මම එකතු කරන්න කැමති භාවනා යෝගාවචරයක් වශයෙන් දක්ෂිනකොට සිද්ධිය සංසිද්ධියේ ඇති වෙලා චිත්තක්ෂණයක් අපමා වෙන්න දුන්නොත් කවදාකවත් අවිද්‍යාවේ අර සිවි ගැලවෙන්නේ. අරමුණ මතු වෙනකොටම අප්‍රමාදීව මෙනෙහි කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. නිසා එකම අරමුණ නැවත නැවත බලන්න ඕනේ. බලන බලන වෙලාවේ පමා වෙන්නේ අරමුණ මතු වෙනවා හා සමගම බැලුවොත් තමයි මේ මේ විදිහට අරමුණේ පරිණාමය එන්නේ එන්නේ වෙනස් වෙන බවත් එන්නේ එන්නේ සිුම් වෙලා ගන්න දෙයක් නැති කතරපත් වෙන බවත් තේන්නේ මේ කාරණා දෙක ඕක තමයි භාවනාවේදී යෝගාවචරය බොහෝ කල් ගුරුවරයෙක් ගාව ඉඳලා අවබෝධ කරන්නේ මේ ගුරුවරු මාරු කරන්න එපා භාවනාත්මේ මාරු කරන්න එපා ස්ථානේ මාරු කරන්න එපා අරමුණ මාරු කරන්න එපා ඉරියව මාරු කරන්න එපා ඒක තමයි ලෝක ස්වභාවය ඒ තුලින් තමයි මේ මිච්ඡා ප්‍රතිපත්තිය අකටිපත්තිය පෝෂණය වෙන්නේ එන්න මේ මිත්‍යා ප්‍රතිපත්ති අපරිපත්ති කියන මේ දෙක ගැලවෙන්න නම් එකම දේ නැවත නැවත නැවත නැවත කියන තමයි මේ බුදු ආන්දරේ එක හොයාගන්නේ. ඒක කරන්න යනකොට අරමුණු මාරු කිරීම. නැත්නම් ඉරියාමා ඉරියාපත මාරු කිරීම කියන මේ ඇබ්බැහිය ගලව ගත්තා අරමුණ මතුවෙලා පිළිමි වෙනකම් පිළිමු වෙනකම් මුස්කනකම් ඉඳලා බැලුවොත් සත්‍ය දැක ගන්නවා. මතුවෙනවත් හා සමගම දැක ගන්නවා බලා ගන්නවා ඒකට පැනලා බලා ගන්නවා කියන එක රත් වෙච්ච යකඩ රත් වෙච්ච වෙලාම උනේ තලා ගන්න. ඉදෙනින් බාහන කොට්ටම තලා තලා තලා තලා නැත්නම් රත් මේ යකඩ පුපුරන. ඒකයි රත් වෙන්නේ. අන්නේ වල තමයි අරමුණක් මතුවෙනකොටම ඒක පිළිදි වෙලා නැහැ. ඒක පිළිතුරුයි. පහුවෙන්න පහුවෙන්න පිළිතුරු. අනේ නිසා අරමුණේ මුලට ඇද ඇද දැක්කට වැඩි තව චිත්තක්ෂණයකට කලින් තව චිත්තක්ෂණයකට කලින් එන්නකොටම අල්ල ගන්නා මට්ටමට ගන්න එක තමයි ඒ භාවිත මනස කියලා කියන්නේ ආශේවනේදී කරන අමාරුයි භාවිතා කරනකොට භාවනා කරනකොට ඔක සිද්ධ වෙනවා බහුලීගත කරනවා කියලා කියන්නේ ඒක ඇබ්බැහිය දෙයක් දැකමුදී ඊගාව දවසේ එනකොටම එන්නත් කලින් වගේ දැක පොරොත්තුව බලාපොරොත්තු ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට ඒ අරමුණ පරිණාමයේ බොහොම ශීඝ්‍ර වෙන නිසා යම් කිසි යෝගාවචරයේ ආනාපාන සතිය පිම්බීම හැකලින් වගේ මූල කර්මස්ථානයක් ඉඳගෙන භාවනා කරනවා නම් ඉස්සල්ලාම ඉස්සල්ලාම අරමුණත් එක්ක හිත සමාන්තර වෙන්න විනාඩි 35ක් 40ක් යනවා. එන්නේ තම්පස් කරගෙන, නීවරණ අයින් කරගෙන, අරමුණ මෙනෙහි කරන පුරුදු කරගෙන, හැපෙන තැන අල්ලාගෙන, ආදී අනුගුණක් එක්කෝන සමාන්තරව යනවා කියලා හිත සතුටක් එකලාපයක් වෙන්න විනාඩි 35ක් අතර කරනවා. පහු වෙනකොට පහු වෙන පහු වෙන මේ දක්ෂකම් එකම තැනම එකම අරමුණ එකම දිශාවට හරලා එකම වෙලාවට වගේ භාවනා කර කර කර යනවා නම් ඒ විනාඩි 15ට 10ට 5ට ගිහිල්ලා අන්තිම පුදුම හිතෙනවා වාඩි වෙනකොටම අරමුණ අල්ල ගන්න බැරි තරම් සිවුම් වෙලා කරනවා. ඒ අර බහුලීගත කිරීමේ අනිසංසය භාවනා බහුලී කතා කියන එකේ ආනිසංශය එතකොටම කොහොම සියුම් තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒකට අර මම කලින් ඥානතෝර මතක් කරගමු. ඥානතෝර මතක් කරලා වැඩගත් නැති නිසා නෙවෙයි වැඩගත්ම කාරණා තමයි ඒකට එකහා කරන ගතිය. ඒක තමයි ආරමුණු මාර්ග කිරීම ඔය මේ ඉරියාපත මාර්ග කිරීම සිද්ධ වෙන්නේ. එහෙම නොකර ඒකම බලන්චෝ මේ අපේ සංස්කාරයන් පිළිබඳව මේ අනියම් ප්‍රේම සම්බන්ධ භාවය. තියෙන්නේ ඕකේ ඇත්ත ළඟින් තමයි. දැකපු දඟේ කරා. ඒකට අර කර්ම කතාවක් කියනවා ඒ දෙන්න දෙමහල්ලෝ විවාහ වෙලා ගත කරලා ඒ මනුස්සයාට හදිස්සියෙන් වගේ අඹු එපා වුණා. ඊට පස්සේ දීගේ කඩනවලු මොකද කියලා බලන්න මේ මනුස්සයා කන්නාඩි දෙකක් ඇරියා. කන්නාඩි ගන්න ඉතලා බොහොම ලස්සනට අඹු සිංගිත්ත දැක්කා. කන්නාඩි ගත්ත දවසේ දීගේ කඩනවා. ආන්වගේ මේ විද්‍යාව පහළ වෙච්ච දවසේ මේ සංස්කාරات එක්ක අන්‍යම් ප්‍රේම සම්බන්ධතාවය සාහසේ හෝ එලිපිට අන්ධකාරය හෝ එළියේ ඕක පුළුවන් තරම් ඒක තමම තමම පටවිල්ලක් මේ වෙලා තියෙන කියන එක තේරෙන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි පළවෙනිම ක්‍රමය අර සකදාසේ දුරු කිරීමේ සංස්කාරයන් සංස්කාර වශයෙන් දුක් වීම දුක්ඛන්දයක් අපේ සංස්කාර දුක්ඛා මොනම විදියකින්වත් මේකේ හොදලා ගන්න දෙයක් නැත්තේ නෑ. මුල හොඳයි නැද නරකයි නැද හොඳ නෑ අග හොඳයි මොනම දෙයක් ගන්න නෑ කියනකම් අපි මෙහෙන් හරි කැලක් අල්ල. ආ මේක ඒන්නේ ඒ සංස්කාරතා විඥානය අතර තියෙන මේ කටයුත්ත මේ මේ සංස්කාර සහ අවිද්‍යාව අතර තියෙන මේ කටයුත්තේ අවිද්‍යාවේ මේ දෙතාවර පහර දීම. නොදන්නාකම වැරදියට වටා ගැනීමක් නැති වෙන්න නම් ඒ සංස්කාරයන් මතුවෙනකොට මෙනෙහි කිරීම සර්වඥාන්සේ පෙන්ලා දීලා තියෙන එක ක්‍රමයක්. මේක හොඳට කරගෙන යනකොට ඒ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, සංඛා විතරණ විසුද්ධි කියන තැනට එනකොට ඔන්න ඔය ටික වෙන්න පටන් ගන්නවා. ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඉතිස්සලාම සාහන තේරෙන පටන් අර ගන්නවා. සංස්කාරයන්ගේ සංස්කාර ස්වභාවය. ඊගාවට තියෙන ක්‍රමය තමයි මේක මේ විදිහට භාවනාම නොකලත් තර්ක ඥානයට අනුමාන ඥානයට දාලා බැලුවා දැන් මේ වගේ බණක් අහගෙන ඉන්නකොට භාවනා කරන්ට මේ ආත්ම නිවන් දකින්න අදහස නැති වුණා තේරෙන්න පටන් ගන්නවා. එතකොට සංස්කාරයන් පිළිබඳව සැලසුම් කිරීම, ව්‍යාපාර කිරීම, අනියම් ප්‍රේම සම්බන්ධතා පැවැත්වීම හතර වෙන්න පටන් ගන්නවා. ඒ සර්වඥාන්සේ වැඩ ඉන්න කාලේ ඒ මහලු බ්‍රාහ්මණේ හොඳ දැනුගත් කෙනෙක් සර්වඥාන්සේ ඉදිරිපිට ධර්ම දේශනා අත්තදගෙන ගෙදර තුවාගෙන ගිහිල්ලා ලොකු පුතා බදාගෙන ඇඬවලු අනේ පුතේ සියල්ලම ආරයි සරුවචන දේ සියල්ලම ඉච්චයි කියන්නේ. උන්දර කාරණාවට ඒකලා තියෙනවා. ඒක තේරලා තියෙන්නේ අභාග්‍යයකට. දුමංගලයකට පුතා තමයි හිතේ પરම්පරාව ගෙනියන්නේ. සමුණු ආගමයි પરම්පරාවේ ඒ බුදලේ ඔක්කොම ගෙනල්ලා පුතා බදාගෙන ගවලු ඇටේ පැත්තේ. දුහස ඔක්කොම අනිත්‍යයි කියලා. ඉතින් බලන්නේ ධර්මඥානෙටම අහු වෙන බමුණට යට ගහන්න කොච්චර හැදුවත් ඒක ඇහෙනවා. ඒ වගේම සරුවචනාංශයේ ලෝකේ පහළ වෙලා සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛ ආදී වශයෙන් ඒ සිංහ නාදේ පවත්නකොට දීර්ඝායෂ්ඨ බිල්කොල්ල මොකද මේ කාණේ අපි තමයි ඉස්ලාම ජීවිතේ පහළ වුණේ අපි එනකොට තිබුණේ මේක හිස්දීම කවුරක්වත් ඇවිල්ලා තිබුණා අපිට පස්සේ තමයි අනිකොල්ල ඔක්කොම ආයෙ නිසා ඒගොල්ලෝ අපිට කලින් මැරලා යනවා අපි මේක සදාකාලිකයි කියලා ඉස්ලාම ඉස්ලාම ආපු දේවකක් මොකොල්ල හිතාන්නේ ඒගොල්ලන් මේක ඇහෙනකොට පහළවනවලු. ආ සරුවචනාගේ තුන් ලෝකේ දැනගෙන දේශනා කරන අනිත්‍යයි කියන්නේ. ඒත් නිවන් දැකලා නෙවෙයි ඒ පහළවන්නේ ඒ අනුමානයයි. ඒ දුකමාවක් වශයෙන් සරුවචනාගේ කියනවා සත්දණ්ඩු කුලයේ ඇති සැලින් ගෙනල්ලා රජරෝගාව රාජ ඥානයක් විදිහට අත්හලේ වැඳලා සුඳුසුන් අල්ලාගෙන කිරකණින් නාවගෙන සාධිකේ සම්මාන විඳගෙන අනිකුත් අස්තරල මැද ඇද්ගාලේ ඉන්නකොට හසල දින කැලේක සිංහේ සිංහනාද කරනවා එනකොට නැත්නම් පිටිපස්සේ කකුල් ටික ඈත් කරලා ඒ වෙලාවේ කාපුවම දැනෙන්න පටන් ගන්නවා මේ ගොල්ලත් එක්ක Taman යතෙක් පාඩපත් වුණාට සිංහයේ ශබ්දය ඇහෙනකොට ඔක්කොම ඉවරයි. ආන්නේ වගේ තමයි දෙවෙනි ක්‍රමේ තමයි ත්‍ක්ඥාණයටම අහුවෙලා තිනවා. ඒක තමයි අද බටහිර ලෝකෙට වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ විද්‍යාව දිගේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අලුතෙන් හොයාගන්න සෑම දෙයක්ම මෙතෙක් භෞතික විද්‍යාව විද්‍යාව හොයාගත් දේවල් බොරු බව ප්‍රසිද්ධිය කියන්නේ. ඒ නිසා විද්‍යාව අවිද්‍යාවක් කියලා කියනවා. ඒ නිසා අලුතෙන් වචන හදනවා චිත්ත විද්‍යාව. මයින්ඩ් සයන්ස් එක. ඉතින් හිතක් කියන දෙයක් ඇත්තට භෞතිකයි හේරම මනින්දත් කරන්න පුළුවන් කිරණක් පුළුවන් මෙතන කරපු දේ තව දැනක් කරුවත් ඒක ඒ ප්‍රතිඵලම දෙන්න ඕනේ එහෙම නැත්නම් ඔක විද්‍යාත්මක නැහැ දැන් පේන්න පටන් ගන්න තියෙනවා එහෙම එකක් නැහැ. අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යයක් ලැබීම කියන එක අද විද්‍යාවේ ජනප්‍රියම මාතෘකාවක් වෙලා තියෙනවා. ශක්ති වලින් විවිධ ආකාර පටවියාපෝ තේජය වැවෙනවා, හැදෙනවා, මැවෙනවා. එතකොටත් ඒ අතංග ඒ අතීත නාගර පිළිබඳ සැක පහළ දුරු වෙලා වර්තමාන හිතගෙන ගැටයක් තියෙනවා. නමුත් අද අපි ගන්න හිතාන්නේ මම බලාපොරොත්තු වුණ ආවේ තුන්වෙනි කරේ. තුන්වෙනි ක්‍රමයක් කරුවචනාන්තිගේ දේශනාවලින් උතුම් කරලා ගන්න පුළුවන් මේ විදිහට අතීත අනාගත වර්තමාන වශයෙන් ඇති සැක අර පරිකාසිත විස්තන්දිත කියපු ත්‍රස්ත ගති සහ බය ගති මේ හැරෙන ගති දුරු කිරීමට ප්‍රතිපදාවක් ඒක කරුවචනාන්තිගේ ක්‍රමය නැත්නම් මේ වචන මාලාව අනුගත්තු පරිත්‍රාඋපාදේ ප්‍රතිලෝම ක්‍රමය අපි දන්නවා පරිත්‍රාඋපාදේ බොහෝ විට කටපාඩම් කරන්නේ ඒක පෙන්ලා තියෙන නිදර්ශන යනවා අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන කියන. සර්වඥාන්සේගේ දේශනා දිහා බලනකොට පේනවා ඒක වැටහෙන වෙලාවට ඉස්සල්ල වැටෙන්නේ අවිද්‍යා නිරෝධෝ සංඛාර නිරෝධා සංඛාර නිරෝධෝ විඥාන නිරෝධා විඥාන නිරෝධෝ ආදී වශයෙන් ඒ එකේන ධර්මයන්ගේ නිරුත්තර වීම නිසා ඊගා ධර්මේ පහළ වෙනවා. ඒ කියන අපි ප්‍රතිලෝම ක්‍රමය කියන්නේ. පහළට ඉහළට එන ක්‍රමය. ආන්නේ ප්‍රතිලෝම ක්‍රමයේ දිහා බලනකොට කෙනෙකුට මේ අතීතනාගත වශයෙන් මේක සදාකාලිකද කොතන සිට කොතෙන්ද ආවලු කොහොම මේ දේ සිද්ධ වුණාද එතන මම කොහොමද කියලා දැන් කොහොමද විඤ්ඤාදී වශයෙන් ඒ කියන සැක වෙනුවට වර්තමානයේම සිදුවෙන සංගතිය සංසිද්ධිය වටහා ගැනීමෙන් සැක කරන්න එක්ක වෙලාවක් නැති වෙනවා නැත්නම් වර්තමානයේ ප්‍රත්‍යක්ෂයෙන් පිළි මේ මේ දේ සඳහා මේ කියන ධර්මය භාවනා යෝගාවචරයේ තේරුම් ගැනීම සඳහා කුංචි දෘෂ්ටි කෝණේ වෙනසක් ඉල්ලා හිටියේ. ඒ මොකද අපි දන්නවා සම්ප්‍රදාන කූලව නැත්නම් සම්මතාන කූලව ජීවිතේක අවසානයේ මරණය. අපි දින සම්මුති මරණය. එතකන් තමයි මේ තේ. ගණන්කාරකම්, සල්ලි තියෙනකම්, නම්බුකාරකම්, දිලේ තියෙනකම්, ආඩම්බරකම් මුදල් තියෙනකම් මේ ඔක්කොම කම් මෙලගෙන යනකම්. මේකෙන් කර කර ඉන්න මිනිස්සෙකුට කල්පනා වුණොත් නැත්තම් අපිට හේතු ගන්නලා දෙන්න පුළුවන් ඒ සම්ප්‍රදාන කූල මේ සම්මුති මරණය කොහොමද හැම චිත්තක්ෂණයකම වික්ෂණික වශයෙන් මෙරි මෙරි උපදිනවා කියලා. මේ සංකීර්ණයි ඇයිද උත්සන්න වෙන්න පටන් ගන්නවා සංකීර්ණයට වැඩිය ආවේග ජනක ආසන්න ගතියකට එනවා. ඒ නිසා මේ කටිසෝපාද කතාවේදී මෙතෙක් කල් ගාපය සම්ප්‍රදාන කෝල අපේ අරුව අතුවාමේ හැටියට ගියේ ඔය සම්මුති මරණය මුල් කරගත්ත අතීත මරණය අතීත ජීවිතයක් මේ මරණයක් ඒ වගේම අනාගත ජීවිතයක් කියලා තුන් භවයක් අල්ලගෙන තමයි. නමුත් ශනික මරණය ගත්තොත් ඒ තුන් භවයේම මේ වර්තමාන චිත්තක්ෂණයෙම අපිට මේ හිතමතා ගන්න පුළුවන්. අන්නේ ශනික වශයෙන් ඇතිවෙන අරමුණ එහෙම නැත්නම් මේ නාම රූප ධර්ම ඒකේ වෙලාවේදී පසු නොබා බලබලා බලබලා යන්න පටන් අරගත්තොත් අප්‍රමාදීව දල්වාගත් වීර්යයෙන් යුක්තව එනේන අරමුණ දිහා අතීතෙට දුවන්නේ නැතුව අනාගතෙට දුවන්නේ නැතුව වර්තමානයේ මම දැන් මෙතන කියන තැනදීම ගන්න පටන් ගත්තොත් සර්වචන් වහන්සේගේ එතෙන්ට ආලෝකයක් වටවනවා ඕනම සිද්ධියක් ගත්තාම උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති චිත්තිකස්ස අඤ්ඤතක්කම් පඤ්ඤායති කියලා මේ වර්තමාන වශයෙන් බලනකොට ඒකේ මුලමදාග කියලා තුනක් තියෙනවා. අපි නෝත්පදුමක් කලිනවා. එතන ඉඳලා ජරාවට පත් වෙන ජරාවෙන් නැරෙනවා. ඒ තමයි මනුස්ස ජීවිතය, සත්ත්ව ජීවිතය, ගහකොළ, ගස් හඳ ඒකතරු ඔක්කොටම ওই ටික තියෙනවා. ඒක ඉතින් බලන්න කාලයට යට වෙනවා. ඒකට කාලාන්තරයක ඊයේ කියලා එකක් තියෙනවා, අද තියෙනවා, හෙට තියෙනවා. මේ මේ මොහොතේ ඇති වෙන උප්පත්තියක් මේ මොහොතේම ඇති වෙන ඒ පරිණාමයක් වෙනස්භාවය ඒකේ තේරීම දකින්නවා නම් ශනික මරණය තුල ඒක ඔය බැලු බැලමට පේන්නේ බොහෝ විට බලා සිටීමේ ලංව බැලීමේ ආදරෝ බැලීමෙන් තමයි මේ සංවර්තනාවේ යෝජනා කරන මේ මූල ධර්මයේ විප්‍රමේය සත්‍ය අසත්‍ය බව දැක ගන්න පුළුවන්. ආන්නේ විදිහට චිත්තක්ෂණයක තියෙන උපාද පිටි භංග කියන මේ තුන දැක ගන්න උත්සාහ කෙරුවොත් ඒ පුද්ගලයාට තේරෙන පටන් අර ගන්නවා මේ වර්තමානයේ මේ පිටිය එනක වර්තමානයේ මේ වෙන පෙරලිය පරිණාමය අහිතකෝ නෙවෙයි දුක්පාදයක් කියේ ආනේ උපාදේ දිහා බලනකොට මේ උපාදේ වෙලා තියෙන ඉතිසල චිත්තක්ෂණයක තිබුණු යම් යම් හේතු ධර්ම රාශියක් නිසා ඒක නිසා වර්තමානයේ යම්ම චිත්තක්ෂණයක අපි උපාද තිති බංගවල සිටි අල්ලගත්තොත් ජීවනසහට උපාද තිති දෙකම දැක ගැනීම තමයි ඒක සඳහා අත්‍යන්ත කිච්චම ආධනම කාරණා. මේක තමයි මම හිතන්නේ ඔය නාම රූප පරිච්ඡේද ඥාන, පච්චේ පරිග්‍රහ ඥාන කියලා දෙකට කඩලා පෙන්වන්න හේතුව අපි ඉස්සල්ලාම නාම රූප වශයෙන් ඒ චිත්තක්ෂණය අල්ලනවා. ඒ චිත්තයෙන් තේ නාම රූප කොටස් අල්ලනවා. ඒ ආස්වාද කරනකොට මේ ඇතුල් වෙන හුස්ම ඒක මොනා නාසුදු පුරවාගෙන උන ඇතුල් වෙනවා. ඒ බව වෙන් කිරීමෙන් දැනගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ මේ පිටදීම නෙවෙයි කියලා වෙන් කරලා දැනගන්න පුළුවන් ඇතුල් වෙනවා. ඇතුල් වෙන බව. ඒතර ඇතුල් වීමේ හැපීම රූප ධර්ම කොටාදයක් නම් ඒක පිටදීමේ වෙන්කොට දැන ගැනීම නාම කොටාසය කියලා කියනවා. මේ පින්දී මේ ආස්වාදයක ඇතුල් නාම රූප දෙකයි. පිට වෙනකොට ඔන්න නාස්පුඩු පුරවාගෙන නාස්කාග්‍රේ හැපිගෙන පිදුකලේ හැපිගෙන හෝ පිට වෙනකොට ඒකේ පිරිමදින ස්වરૂපය රූප ස්වභාවය රූපණ ස්වභාවය තේරෙන ස්වභාවය ඒක ඇතුල් වෙන්නේ වෙන්කොට දැනගන්න පුළුවන් ගැතියක් තියෙනවා ඒකට කියනවා නාම ස්වභාවය. ඒක හැම අරමුණේම නාම රූප දෙක වෙන් කරන වෙන් කරන යනකොට අපිට හරියට කඹේ ඇවිදින්න වගේ වර්තමානෙම කරගෙන යන්නේ. අන්න ඒක දිගේ යනකොට චිතිය පහළ වෙන බලන්න ධම්මා චිති කියලා මේක කොහොම තිබිලද පටන් ගත්තේ කියලා තේරෙන්න පටන් ගන්න. මේක හරිම මායාකාරී ස්ථානයක්. මේ සම්මත ලෝකයේ ඒ සබ්බයත්ගත ලෝකයේ විස් බඳින්නේ හැංගිලා නටනකොට තමයි ඉඳ නඩන්නේ. නමුත් කියමනක් තියෙන කොච්චර නැතුවත් එලිපෙට කොච්චර වෙස්බැන්දක් හැංගිලා නටන්න එපා ඉන්නේ කවදා හරි. ඒකට බඳින්න ඒකනේ අරණේකම් කියලා හිතාගෙන මෙත් කියාගෙන දොරට බැලීමක් කරන්නේ. දෙපර දාගෙන, තිර දාගෙන, හඳුන් කුරු පත්තුන් එළියට දානවා. ඒකට වෙස්බැන්ද. නෝ හැංගි හැංගි තමයි වෙස්බැන්දේ. බුදුහාඳුරෝ ඒ ලෝකෙම වර්ගයන් කුණාරපතේලා බුදුරජාණන් වහන්සේගේ ක්‍රමානුකූලව පෙන්ලා දෙන සුබ නටනට හොඳට බලපන්. ඒක උත්නම් පේන්නේ දේව දූතෙක් මේ කර්ණීට ඇවිල්ලා පෙරපත තාලනෝ නටනවා කියන. නමුත් නටන නටන යනවා බලන්න ඉන්නකොට පේනවා මේ වෙස් බලවකට පස්සේ නිකන් මිනිහෙක් විතරයි ඔබ තියෙන්නේ. පොඩ්ඩක් ඉඳලා දැකපු ගුණ පාලා ගියාම කවුරුන් කියන මිනිහා තමයි. ඒත් වෙස් බලලා එනකොට නම් මා විකාර විභූෂණ තියෙනවා තෙද තියෙනවා. මෙන්න මේ විදිහට වෙස් බල බල ඉන්නකොට හිත අනිවාර්යයෙන්ම සිදුවෙන දෙයක් තමයි මේ වෙස් බඳින තැනට හිත යන්නේ. හැමදේම හිතුවෙන මනස ජීවිතේ කුණුවර පහදී කරුවෝ. වැඩි කම් වෙන්නේ කරුවෝ. ඒ පෙන්වන්නේ නැපේ පැත්තට බලන්න දෙන්නේ නැහැ. බබා දුරට වඩනකොට නම් ඔන්න සවුන් පුච්චන. එතකොට බබා එළියට ඇවිල්ලා. ඔන්නතර බබා බල බල ඉනකොට තේනවා බබා දිගුදුන්න නෙවෙයි. මෙන්න මේ ආවල් සිද්ධියෙන් මේක එළියට එන්නේ කියලා ප්‍රසූතිය දැක ගන්න පුළුවන්. ප්‍රසූතියටත් ඉස්සෙල්ලා පිළිසින ගැනීම දැක ගන්න පුළුවන්. මේ තේරම අන්ධකාරය වුණාට එලිපිට තමයි නටන. බුද්ධජාන් වහන්සේ ලෝක සම්මත සදාචාරයට ඉඳ කියලා නටන නැටුම දිහා හොඳට බලන්න කියනවා මත්තු වෙන තැනට ඇහැ තියාගන්න. එකක් කොහෙන්ද එන්නේ කියන එක. ඒක යෝනිසමනිකාරය කියලා කියන්නේ ඕකට. ඔන්න යෝනිසමනිකාරයෙන් බලාගෙන යනකොට ඕනම සංසිද්ධියක් නැතිල බලන් ඉන්නකොට වෙස් වැළපු තැන තේරෙනවා. ආනේ වෙස් බඳින තැන තමයි જાතිය නම් නටන තැන හිතිය නම් මෙන්න මේක නිවන් දකින්නත්තේ නතර නොවි මුලට මුලට මුලට මුලට ආවේ. මේකට ක්ෂණික මරණයම ඉදිරිපත් කරගන්න ඕන සාමාන්‍ය මරණයදී මොකක් කරන්න වෙලාවක් නැහැ. වැඩේ පණ යන වැඩි. මේ ක්ෂණික මරණයේදී මේ හොඳට තරුණෝදේශයේදී ශේෂ්ඨලිය නිල්වතියේදී තරුණකම තරුණකම තියේදී පටන් ගන්න පුළුවන් කරගෙන බැලුවොත් ඒ ඒ චිත්තක්ෂණේ මත වෙන මත වෙන අරමුණ බලන හිතියොත් අරමුණ මත වීමට හේතුව ටික ටික ටික ටික පේන්න පටන් ගන්නවා. ධම්මටිකේ මේකට කියනවා උපාදිතී භංග වලින් අපි ඉස්සල්ලාම සිද්ධියක් ඇති වෙලා මේ රුවාට පස්සෙ තමයි අපි සිද්ධිය දකින්නේ සිද්ධිය අපිට ඇස් වගේ. ඇහැ ගැහෙන්නේ. එහෙම නැත්නම් එහෙම සිද්ධිය දන්නේ නැහැ. ඒ සිද්ධි සාචි සිද්ධ වෙන්නේ අපි එකකට ඇහැගමුනට පස්සේ අපි එතකොට දකින්නේ ඒක හොඳටම වෙච්ච අවස්ථාවක්. නමුත් ඒක තියා හුඟක් වෙලා ඒ සිද්ධියම නැවත නැවත වෙන දේ බලන් හිතුවොත් වෙනවා මේ සාරණ කමට ඕදේට මත වෙලා එන්නේ ඉතින් මේකේ ලා අවස්ථාවක් තියෙනවා. සිංචි අවස්ථාවක් තියෙනවා. ඒකනේ බලාන බලාන බලාන යනකොට මේ හොඳට හොද වැඩලා තෙද වැඩලා විශේෂ ශක්තිමත් වුණාට පස්සේ මේක ජය ගන්න පරාජය කරන්න බැරි වුණාට ඒක ඉතාමත්ම තුන්වි ලදරු අවස්ථාවකින් මතුවලා ඉන්නේ අන්න එතෙන් යන්න යන්න අපි බලවත් වෙනවා සිද්ධ දුර වෙනවා කුරුවෙන් කපන තනක වෙන්නේ නැතුව මේ පොත්තෙන් කඩන්න පුළුවන් අංකුරේ දැකගත්තොත් අපිට පේනවා මේ අංක අවස්ථාවේලා මෝරතන දක්වා පමාරුණොත් ඉතින්ද වැඩෙන්න දුන්නොත් අපිට පොරොවකෙමක් කපලා ඉවර කරන්න බැහැ. ඔව් භාවනා කරනකොට පේනවා සෑම දෙයකටම හේතුව ඉතාමත්ම ලපටි ඉතාමත්ම තුනී මේක හොඳටම දක්ෂෝ කියන තමයි වෛද්‍ය ශාස්ත්‍රය. ඕනේ ඉඩක් පව් කෙරුවොත් ඒකෙන් පිටරට ගිහිල්ලා තනියම කරන්න බෑ. හැබැයි රෝග මූල අවස්ථාවේදී කුණු වතුරටයි ලුණු වතුරටයි සනීප කරන්න බැරි ලෙඩක් නැති බව ලෝකයා දන්නවා. විශේෂම වෛද්‍ය ශාස්ත්‍රවල ඔය ජාත්‍යන්තර මුදල් ලැබෙන කරන සංගම් වල කට්ටිය දන්නවා උණු වතුරටයි ලුණු වතුරටයි සනීප කරන්න බැරි ලෙඩක් නැහැ. හැබැයි මේ මුල් අවස්ථාවේ. ඒගොල්ලෝ කියනවා ඒක වල කලබල වෙන්න එපා. ඕගොල්ලෝ ඒක පන්නන්න. ඊට පස්සේ අපි වන්නම් විශේෂඥ වෛද්‍යවරයෙක් එයා අල්ලලා දෙයි රෝග හේතුව බ කඳුල්ලන්න ඕනේ. ඊට පස්සේ එයා තුන්දුවක් දෙනවා අපේ කම්පැනි බඩු ගන්න අපිත් ඔයගොල්ලන්ට හොඳ ලස්සන පැකට් එක දාලා පොලිසින් වහුරලා මෙන්න බේස් වෙනවා දැන් ගාලි වල හැලිර කරගන්නේ කියලා. සර්වඥාසෝ කියන දැනගෙන තමයි භවහට වෙන සත්‍ය දුක් වෙන දුක සතහට වෙන භව දුකට වේදානම් කියලා ඒ රෝගේ හැමදාම මතුවෙන පුංචි අවස්ථාවකින්. ඒක නිසා විපස්සනා වර්ගයේ කතාවක් කියනවා අපේ ශරීරයේ අවුරුදු 7කට දැරයක් 100 100ක් වෙනස් වෙනවා. ඕනම දෙයක් ආහාරලා හැවතුම් පැවතුම් වලින් අවුරුදු 7කින් තනි කරගන්න. ඒකේ සම්භාවන විද්‍යාව පොත් තුන ප්‍රසිද්ධියම ලියනවා ඕනම දෙයක් මුලින් ඇල්ලුවොත් තනි කරගන්න පුළුවන්. ඒක මේ කාලයක් රෝගේ දිහා පරීක්ෂා කරන්න. එන්නකොටම රෝගේ යට කරන්න යන්න එපා. එනකොටම බලන්න ඕනේ මොන තාක්ෂික කොහොමද මේක මතුනේ කියලා බලුවොත් ඒ බලන එක හිතේ හැටි හැබැයි ඒක විවේක බුද්ධියට හිත වෙන්නේ ඒක දිහාම පෙර පූර්ව නිගමනින් තොරව නිරීක්ෂණය කරන කරන කරන ධ්‍යාන මේ පොතේ කඩන්න පුළුවන් තරක් වෙනවා. ආන්නේ වගේ මේ උපාදටි විභංග කියන මේ සංසිද්ධි තුනේ මැද කොච්චර ගොරෝ කියලා කෙලෙසක් අපිට ආවත් ඒක නැවත නැවත බල බල හිටියොත් ඒක එන්න මීට මොහොතකට කලින් ඊට වැඩිය තරුණ ලපටි අවස්ථාව දැක් ගන්න පුළුවන්. අනේ අභාග්‍යයකට වගේ මේ ක්ලේශයක් මතුවෙච්චා මේ ක්ලේශයේ එනතන දක්වා නිරීක්ෂණය කිරීම පාපයක් විදිහට තමයි මේ සම්මත බුද්ධ අලංකාරෝ උගන්වන්නේ. කෙලස් බලන්නේ බාගුවම මකල ගන්න ඕක නැති කරන්න ඕක යට කරන්න කියලා ඉතින් ඒකට බයිසොවිල් කරනවා. නැත්නම් ප්‍රතික්‍රියා කරනවා. අවදාකවත් ඒ රෝගයේ මූල ආරම්භය අල්ලන්න වෙනවා. අන්නේ මූල ආරම්භය අල්ලන්න කෙලස් බව දන්නවා. මේ කෙලෙස් තමයි දැන් මම කෙලෙස් වලින් ආතුර වෙලා. ඒ ධ්‍යාන බලන්නේ. සතිය යුක්තව බලන්නේ. අප්‍රමාදීව බලන්න. හොඳටම රාගය ඇවිල්ලා රාගය දිහා බලන්න. ද්වේෂය ඇවිල්ලා ද්වේෂය දිහා බලන්න. තමයි මෝඩේ අන්ධකාරයේ ඉන්න බව දන්නවා. අමන්නේ මෝඩයා මෝඩයා බව දන්නවනම් බුදුහාමුදුරුවෝ කියන පඬිතුකට වැඩිය විතරයි දෙවෙනි වෙන්නේ ඒකම බොහෝ පඬිතේ. ඌ අඩුවානේ මෝඩකම වදන්න. ආන්න මෙතෙන්ට යන්න නම් මෙන්න මේ දෙවෙනි ක්‍රමයේ සැකදුරවන ක්‍රමයේ තමයි ප්‍රතිලෝම ක්‍රමයට සිද්ධිය වෙච්චාමයි. ඒකට කලබල වෙන්න එපා. හේතුව කර්ම වෙන්න පුළුවන්, චිත්ත වෙන්න පුළුවන්, උත් වෙන්න පුළුවන්, ආහාර වෙන්න පුළුවන්. දැන් සිද්ධිය වෙලා. දැන් ලේකිට අහුවෙලා. කලබල වුණොත් තමයි අපිට මකන්න උත්සාහ කරන්නේ. ඔබ සදාචාරයෙන් මනින්න උත්සාහ කරන්නේ. නෑ ඔබ දෙයක් දැල්ුවට කවදාකවත් කාජ අපරාධයක් වෙන්නේ නෑ. බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා අපි පහත් කළ සලකන්නේත් නෑ. ඒක නිසා අකිද්ධිය එහෙම ගලලා කලබල වෙන්නේ නැතුව මම ඊට පස්සේ මේ කොහොමද ජීවිතේ ඕ වෙනවා ඊට පස්සේ මේ ජීවිතේ වෙන මේක චිත්තක්ෂණයට කලින් මේක දැක් ගන්න ඕනේ කියලා රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ මතුවෙන මතුවෙන අවස්ථාවේ මුලින් මුලින් දැක් ගන්න උත්සාහ කළොත් අපිට තේනවා මුලට යන්න යන්න පාලන ශක්තිය අපට ඕක කොහොමමයි ආනාපාන ආනාපානේ බලනකොට මුලින්ම අවුගෙන නාස්පුඩු පුරවාගෙන යන ගොරෝසු ආනාපානේ මැද විතරයි කරගෙන කරගෙන යනකොට අපි යම් අවස්ථාවක් කියනනම් දීගං වාස සන්තෝ දීගං අත්ථ සාමිච්ච පජානාති රස්සං වාස සන්තෝ රස්සං අත්ථ සාමිච්ච පජානාති කියලා ආස්වාද ප්‍රසද්ද සංසිතෙකුත් කියනවා සබ්බ කාය පටිසංවේදී අත්ථේ සාමිච්ච සික්කති ආස්වාදයේ මුල මැද අග දකිමින් දකිමින් ආස්වාද කරන්නේ එතකොට මේ යෝගාවචරයට වෙන්නේ අර හැප්පෙන ගොරෝසුන ආස්තු ප්‍රවාහගෙන ඉන්න ඉස්සරලා ආනාපානේ ලදරු ලපටි අවස්ථාවක් තියෙනවා ආස්වාදයේ ඉස්සර අපි ඒව දකින්න තරම් සිවුන්නේ දැන් දකින්න ආසාවෙන් මුල මැද අග ඔක්කොම බලන්න ඕනේ කියනකොට ඒ ගොරෝසු නාස්පුඩු පුරවාගෙන යන ඉස්සරලා ඒ තතරපත් වෙමින් කියන නැති වෙමින් කියන මොහොත වෙමින් කියන ආනාපානේ මුල හරියට පේනවා. තව ඉස්සරහට යනකොට පේනවා මේක කෙලවරක් නැති තරම් ප්‍රස්වාසයේ කෙලවර වෙච්ච තැන ඉඳලා ආස්වාසයේ මේ දැනෙන තැන දක්වා අන්ධකාරයේ සිදුවෙන වැඩ රාජකාරි ගොඩාක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් කියනවා දැනෙන්නේ නැහැ. ඒක මේ ලේසි එකක් පාඩුවටක් කරන මොඩකම. ඒ අරමුණ බල බල හිතුවත් අපි ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ආස්වාදයේ පස්වාදයට මාරු වෙන තැන ඉඳලා පස්වාදයේ ආස්වාදයට මාරු වෙන තැන ඉඳලාම දැනුණා නොදැනුණා කිව්වත් නොකිව්වත් හරිනානක් හිතේ. ආනේ මේ මුලට ඇදීම තමයි පස්සේ පරිඥාණය කියලා කියන්නේ. මේක තමයි විපස්සී ලබුවත් යන වහන්සේ තමන්ගේ සමඤ්ඤතා ඥාණයට බෝධි සම්භාරය පුරන කාලේ අවසාන ආත්මයේදී උත්සාහ කළා කියලා. එතුමත් දැකලා තියෙනවා හතර පෙර නෙවෙයි මරණය ප්‍රශ්නයක් කරාතියි. මුදිනුවට කල්පනා කරාලු මේ මරණ මිනිස්සු දිහා බලලා මැරෙන්න ඉස්සරලා ජරා පාරයි. ජරා ලකුණු පහළ වෙනවා. ජරා පහළ වෙන්නේ ඉස්සරලා උප්පත්ති ලකුණු පහළ වෙනවා. ඒ නිසා මුදිනුවට කල්පනා කරන කරන යනකොට මේක මේ ආර්ය පරිශ්‍රණය පස්සේ මරණයට ආසන්න හේතු උප්පත්ති කියලා තේරෙනවා. ඔයත් තර්කඥාකාරයට අහු වෙන්නේ. ඒකට ඊට ඕන නැතිනේ ඉපදුනාට පස්සේ නොමරි ජීවත් වීමයි ඔන්න මිනිස්යාට වෛද්‍ය විද්‍යාව හොයන්න හදලා. එහෙම නැත්නම් ඔය මේ මේ ආයුර්වේද කියන්නේ තෝකටමනේ. නොමරි ජීවත් වෙන්න. තරුණකම රැක ගන්න. නමුත් මේකට නොමරි ජීවත් වෙන්න නම් සුප දෙන්න දෙන්න ඕනේ කිව්වා මේක නිකම්ම මූගල කතාවක් වගේ තියෙනවා. නොකියමන කතාව මොකද? උප්පත්ති ගැන මහා මංගල කාරණා. ඕක නැතු මොනවක් කරන්නේ? එත උප්පත්ති ලැබපු මිනිහා නැවත නෝපදී ඉන්නවා කියන කල්පනා කරනවා කියුවා මේක ඉතින් සීතු වෙනකා ගැනීමක් වගේ පේනමුත් දෙකක් ඉස්සරවචනාහේත බුදු වෙන්නේ ඉස්සලා කල්පනාලා තිනෝ මරණයට ආසන්න හේතුව උප්පත්තිය. නැත්නම් ජාති ජරා මරණ පිළිවෙතයි යන්නේ. මේ උප්පත්තියට හේතුව පෙරක කර්ම නිසා. එකම් භව කර්ම භව කියලා මේක සාමාන්‍ය අපි ධර්මයේ වචනේ හදාගෙන තියෙනවා. කර්ම භවයේ තියෙන තාකල් උපත්ති වළක්වන්න බෑ. උපත්ති හිරුවම මරණය වළක්වන්න බෑ. ඒක භවයට හේතුව. දිගට දිගට දිගට දිගට මේ තෘෂ්ණාව, තෘෂ්ණාවට හේතුව වේදනා, වේදනාවට ස්පර්ශය, ස්පර්ශයට හේතුව මේ සලආයතන, සලආයතනට හේතුව නාම රූප, නාම රූප හේතුව විඥානය කියලා පිටිපස්සෙන් පිටිපස්සෙන් පිටිපස්සෙන් පිටිපස්සෙන් නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කියන තැනට එක හැල්ලෙන්න ගියා. ඒ තරම් ඥාන ඥානවන්ත ශික්ෂණ බුද්ධි සම්පන්නයි. මරණයට හේතු මේකයි මේ දිල විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය විඥාන කියන අර රේඛීය ගමන සරල ගමන එතනදී යන හිටලා තියෙනවා. එතන නිකන් හරියට මේ ඉතින් ඉස්සලා පුරු අකමැති මිත්‍රයෙක් මැටි රික්කක් දමලා ගැහුවාගේ අල්ල බදා ගන්න ගතියක් තියෙනවා. මරණයට හේතුණා ජීවිතේ නැත්නම් ඉපැත්මයි ඉපැත්මට හේතුව නම් කර්ම භවයේ ආදිවාසී ලක්ෂණට ගිහිල්ලා තියෙනවා. අර ඥානාම රූපච්ඡය තමයි විඥාන විඥානපච්ඡය නාම රූපං කියන තැනට ගියාම හරියට ගලකට රබර් බෝලකින් දමන ගැහුවා වගේ තෝරා ගන්න තියෙනවා. සච්චුදාවත් සම්පූර්ණයි. මෙතන කල්පනා කරලා තියෙනවා මෙතනින් හට යනවා. නාම රූප නිසා විඥාන වෙන එක විඥාන නිසා නාම රූප වෙනවා කියන එක කවදාකවත් අර්ථයෙන් සාරාංශ වෙයි කියලා යන්න බෑ. ඒ විදිහට කල්පනාවක යන්න බෑ මම දැන් මෙතන කියන ප්‍රත්‍යක්ෂයෙන් පමණයි. ඒක තමයි අද විශාල වාදවලට හේතු වෙලා තියෙන්නේ අපි මේ අන්තරාභවයක් තියනවාද ගන්ධබ්බේ ඉන්නවාද මොකද වෙන්නේ කියලා ඉතින් හරියට කතිය ඔව් කියලා රණ්ඩු කරන කතිය නෝ නෑ කියලා රණ්ඩු කරන කතිය තියෙනවා. ඒ කියන්නේ හොඳටම ඔව් කියන හෝ නෑ කියනකොට වර්තමානයේ පන්නලා කියන එක නම් කියයි. අදාළ නැති සංසභා බිස්නස් එකට ඔළුව දාලා කියලා කියන්නේ. කල යුත්තේ ඒක ඉන්නකොටම Taman වශයෙන් දකින්න එකයි. විඥානේ නැතුව නාම රූපෙට ජීවත් වෙන්න බෑ නාම රූපෙ නැතුව විඥාන ජීවත් වෙන්න බෑ. කොහොම තමයි ප්‍රතිසංදික්ෂණයේ සිද්ධ වෙන්නේ මෞගමේතා වූ නාම රූපෙට මේ විඥානේ බැසගන්න. කියන්නේ මෞගුදේ තියෙන හුදු රූප කොටසක් නෙවෙයි නාම රූප කොටසක් තියෙනවා. ඒ නාම රූප හරි පිළිතුරුයි. අතීතත් එක්ක සංඥාතේ ගැළපෙලා නැහැ. අන්නේ පිවිතුරු නාම රූපයක් උදානම් වෙලා හිතේ නැත්තම් විඥාණයට බැස ගන්න බෑ. ඒකට විඥානේ විවිධ කියකිය. අර මේ නාම රූපේ කියන කල්ය විවිධලා යනවා ගබ්බාවේ. හරියටම මේ නාම රූපෙට විඥානේ බැසගත්තට පස්සේ අන්න පරණ තියෙන කර්ම ශක්තිය ඔක්කොම අර අලුත් නාම රූපෙට එනවා. ඊට පස්සේ අපි කියන එක ඉති ප්‍රතිසන්දිය ගත්තා. ජාතිය පටන් අරගත්තා කියන්නේ. ඒකෙන් ජාති පටන් ගන්න ඉතල දුකක් විදිහට පේන්නේ නැත්නම් ඉතාමත් පිළිතුරු වැඩක්. අනිවාර්යයෙන්ම වෙන්නේ මංගල කාරණාවක් හරි. දැන් ඉතින් බඩේ හම් වෙන්න හදා. මොකද මේ දුක කහට ගැනීමක් මරණයක උත්පත්තියක් කියලා කාටවත් හිතෙන්නේ නැහැ. මෙන්න මෙතෙන්ද ගියාට පස්සේ අර්ථයෙන් එහා පැත්තට යන්න බෑ. ඊට පස්සේ මේ වුණාට එතන ඉඳගෙන විගතෝම මේ වල තියෙනවා නාම රූප නිසා විඥාණය වෙනවා විඥාණය නිසා නාම රූප වෙනවා. නාම රූප නැතුව විඥාණය බෑ විඥාණය නැතුව නාම රූප බෑ. ඒක නිසා ඉති ඉමස්සින් අසති ඉදං නොහෝති. ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. මේ නැති කල්ලි මේ නොවන්නේ. මේ නිරුද්ධ වෙන කල්ලි මේ නිරුද්ධ වන්නේ. එතකොට එකක් පැහැදිලි වෙනවා සර්ව බලධාරී දෙවියෙක් නෙවෙයි නාම රූප විඥාන අතර පැටලවිලා තියෙනවා. මේ සංසිද්ධිය අනිවාර්යම වෙන දෙයක්. කර්ම තියෙන තාකල් මේක වෙනවා මට කර්ම තියෙන එක වෙනවාමයි කිව්වොත් අනිවාර්යයෙන් මේ සත්‍යක දිච්චයට වැටෙනවා. මොකද කරන්නේ ඉතින් කරපු කර්ම තියෙනවනේ කියලා ඉතින් පස්චාත්තාප වෙනවා. නමුත් මේක එතන එතන හර අට ගන්නා වූ ප්‍රතිස්පන්න ධර්මයක් කියලා දැනගත්තා නම් මේ නැති කල්හි කියන එක හුදුව හිත යනවා. එතකොට නාම රූපයක් නැති කල්හි විඥාණයට බැස ගැනීමක් නැහැ. කොටින් මානාපාන හොඳ තෝම ගෙවිලා. ආම ඇත්තට නාම රූප ගෙවිලා නැහැ. නාරුම තුනී වේගන යනකොට අපි අන්දමන්දලේ මේකනේ. දැන් මොකද කරන්නේ? දැන් විඥාණයට දැක ගන්න තැනක් නැහැ. එහෙම නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ තිබුණ විඥාණය දැන් අනින්ද්‍රිය ප්‍රතිබද්ධ වෙන්න වෙන්න අපි අකරණය. අපි කියන කොතන ඉඳගෙන හිතියක් ගන්නෙත් නැහැ කොච්චර වෙලා ගියාද කියලා ගන්නෙත් නැහැ කියන්න දෙයක්වත් නැහැ ආදි වශයෙන් ඒක සම්පූර්ණ අභාග්‍ය දුර්භාග්‍ය ලක්ෂණයක් විදිහට දකින්න. මොකද මේ නාම රූප තුන් වෙන වෙලාවම. ඔබ සමකෙත් ඉන්නේ. විපස්සනාට ගියාට පස්සේ ඔය අපි ප්‍රත්‍යස් අද අසුත කරගත්ත සංඛාරෝපේක ඥානෙ පැනලා සුද්ධ විපස්සනා කරනවා. ඊපස්සේ මේ නාම රූපය ආගේ ගෙවා ගැනීම දැක්ක දැක්ක දැන්න දැන සිත් වෙනවා. විශේෂම භංගඥානෙ ඉහාට ගියාට පස්සේ මේ නාම රූප ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න යෝගාචරයට තමන්ගේ ඔළුව කාගෙන මැරෙන්නේ. එපා මේ පාවෙන්නේ. පුදුමාකාර නිබ්බිදාවක් පහළ වෙන පටන් ගන්න මොකද විඥානයේ බලන හැම තැනින්ම හරියට කවුඩෙක් කැවෙන්න ඉවරලා අර කිරිගන්න පාඨාණයකට ගහන්න හදනවා වගේ. එයාට පේන්නේ කො මස්ලොඩයක් වගේ. මස්ලොඹුවක් වගේ නැත්නම් තෙල් අපපු තෙල් කෑල්ලක් අයියෙල ගහනකොට බණෝ කිරිගන්න. ඒකට මොකද හොට කොට වෙන්නේ. අන්නේ වගේ විඥානය ඇවිල්ලා ප්‍රස්තුතිය ගන්න හදනවා නාම රූපයක් නැහැ. නමුත් නැති වෙලා නෙවෙයි තාම තුනි වෙනවා. ආන් ඔය අවස්ථාවේදී උපේක්ෂා වෙමින් වෙමින් වෙමින් වෙමින් වෙමින් යන්න හදනකොට තේරෙන පටන් ගන්නවා මේ හැම පැත්තෙම විඥානය ඇවිල්ලා ප්‍රස්තුතිය ලබා ගන්න හදනවා. දැක ගන්න තැනක් නැති වෙන්න නැති වෙන්න නැති වෙන්න විඥානය නිකන් අන්ධ වෙනවා. අන්ධ විඥානයක් වෙනවා. අනිදස්සන විඥානයක් වඩපත් වෙනවා. එතකොට යා බලන්නේ නම් නාම රූපයන්ගේ ප්‍රත්‍ය නොලබන අනිදස්සන නැත්නම් අන්ධ විඥානයක නැත්නම් මරණ චිත්තක්ෂණයේ සිදුවෙන වැඩේට සාදරයෙන් වෙන මොකද කරන්නේ කියලා විඥානේ විඥානේ වැඩ බලා ගන්නවා ඊට පස්සේ යාට බැරි වෙන නාම රූපයට බලපාන. ඒක තමයි මාර්ගක්ෂණයේදී සිද්ධ වෙන්නේ. සර්වඥයන් සඳහන් කරන යම් විදියකට කහිය කරගෙන හිටපු කවුටෙක් මූද පැදදී නැව කැඩෙන්න හදන වෙලාවදී අතහැරියොත් දිශාකාක කියලා කියන්නේ දිශාව දැනගන්න ඒක සම්පූර්ණයෙන් පැනලා ගිහිල්ලා බලනවා කිව්වක කොට දෙයක් තියෙනවා. තිබුණත් එන්නේ න්යාය නැවතෙන්නේ මොකද ආවොත් අල්ලලා කවුදලා ගන්නවා. කොටින්මක් නැත්තම් මොකද කරන්නේ? කැරකිලා කැරකිලා කැරකිලා හති වැටලා ආයෙ ඇවිල්ලා නැදේ පහයි. අන්නේ වගේ තමයි නාම රූප ගෙවි යන වෙලාවේදී නිවන ප්‍රත්‍යක්ෂ වෙන්න නම් නිවන පේන්න නම් මේ නාම රූප දෙය කියන්නේ හිර කූඩුවක් බව දැනගන්න. පේන්නේ නැත්නම් මොකද කරන්නේ? කරන්න දෙයක් නැතිකොට ආයෙත් ඇවිල්ලා කම්මැලිකමට එපා වෙවි ආයෙත් අර වරින් වර ඇතිවෙමින් නැති වෙන නාම රූපෙත් නැත්නම් ආසස්පස්වාදෙත් නැත්නම් පිළිදි නැසීමට වැටෙනවා. ඉතින් මෙන්න මේ පුරුක හරියට දැකගෙන යම් වෙලාවක මේ නාම රූපේ විඥානයේ සපත්‍ය ලැබෙනවා විඥානයේ නාම රූපේ සපත්‍ය ලැබෙනවා කියන තැනට ඇවිල්ලා ඒක සාක්ෂාත් කරන්න අනිවාර්යයෙන්ම සක්කාය දිට්ඨියවත් කරන්න. පිළිවිදේ කරන පළවෙනි මාර්ග ඥානවත් සාක්ෂාත් කරන්න. නැතුව කවදාකවත් මේක මූල ධර්මයකින් කියලා දීලා කරන්න බෑ. ඒක හොඳට කියනවා කමඨාන් සුද්ධ කරනකොට කරනකොටත් අහගෙන ඉන්නකොටත් තේරෙනවා මේ භාවනාව හරියට යනකොට යෝගාවචරය උත්තර විස්හන්දිද පරිකාසිත භාවයට පත් වෙනවා. හරියට භාවනා වෙනකොට නැගිටලා. එකක් හරි වැරදිලා තියෙනවා. එක ගුරුවරයෙක් වැරදිලා තියෙනවා. නැත්තම් මම ඉඳගත් එකන හොඳ නැහැ. ඒක දිශාව හරිනේ. මට අද හරි ගිහිල්ලා නැහැ භාවනාව. මොකද හේතුව? අර නාම රූප දෙක ප්‍රකට නැහැ. නාම රූප ප්‍රකට තාකල් එක විඥාන ප්‍රතිස්ථාව ලැබුණා කියලා මූල ධර්මයේ දැනගෙන ඉන්නවා නම් මෙන්න මේ පටලැවිල්ල මතමයි මේ සියලුම ලෝකේ තියෙන දෘෂ්ටි ඇති වෙන්නේ නොදැනීම ඇති වෙන්නේ වර්ණවට හරි ගැනීම ඇති වෙන්නේ කවදා හෝ නාම රූප විඥානාකාරින්ව විඥාන නාම රූප අතරින් වෙනවා එතනයි නිවන විඥාන නිරෝධය කියන්නේ මේකයි නාම රූප නිරෝධය කියන්නේ මේකයි කියලා තේරුම් ගත්තොත් අන්නේ යෝගාවචරයට දෙවි යන්න යන්න යන්න අභීත ශක්තියක් එනවා හරි මම අද බල දුර්වලයා බෙලහීන කරගත්තා කියන්නේ. ඒක අපි ගුරු පඬිතුමාසි කියන්නේ ඒ ජාත්‍යන්තර මට්ටමේ බොක්සින් කරියක් වගේ කියනවා. ප්‍රතිමල්ල වෙයි දෙන්න දාන කොටු ඇතුළු. ගැටි ගැටි ගැටි පුළුවන් තරම් දෙන්නම කුටික. වැටෙනවා. සවුන් 10 15 යනකොට බලාගෙන මේ සුන් දෙවිතුනා මේකට පීඩ කියලා ගැරන්ටි හැරවවා. අන්තිමට දුර්වල කරලා කරලා කරලා අප කට එකක් දුන්නට පස්සේ වැටෙන්න ගහන්න ඕනේ ආය ගණන් ගන්න ගන්න හිතෙන්න බැරි වෙනවා. එක කම්ම නාම රූප විඥාන හේත් වෙන බලන විඥාන නාම රූප හේත් වෙන උරුක් වේ. එනේ නොකවුට් එක දුන්නාට පස්සේ එක්කෙනෙක්ට උසුනා කෙනෙක්ට බල්ලයට දාලා දෙනවා අසවලා දෙන්නේ. ඉතින් එනකම් අපිට බුදුන්ගේ සරණකුත් නැහැ ධර්මයේ සරණකුත් නැහැ මොනම සරණකුත් නැහැ මේ Taman දන්න කාරණාව දන්නවනම් මේ නාම රූපයාගේ ගෙවාදෙන්නේ. විඥානයේ කුලක් පෝරවන දෙයක්. මේ විඥානේ නාම රූපේ අල්ලගන්න හදන්නේ වෙන රක්ෂණ රහත්යක් දෙන්න හදන්නේ. යාට මේ නාම රූප නැතුව ඉන්න බෑ. විඥානේ නැතුව නාම රූපෙට ඉන්න බෑ කියලා අපි හිතන්නේ ඒ නිසා මැරෙන්න බෑ. නමුත් මේ මරණ චිත්තක්ෂණයේදී අපේ පොතේ සඳහන් වෙනවා සමසීකී නිවනක් කියලා එකක්. මරණ වේදනාව මැතිමුත් නාම රූපයන්ගේ විඥානය ගලව ගත්තොත් මරණ චිත්තක්ෂණේ නිවන් දකින්න පුළුවන්. හැබැයි සුභාකලින් භාවනා කරලා තියෙනවා. ඒක ක්ෂණික මරණය ඉස්සරහට ගත්තොත් මේ ප්‍රතිබ්බත මලපොත වගේ පොත්වල විශාල මූල ධර්ම වශයෙන් විස්තර කරන දේ හැම චිත්තක්ෂණයකම අතරමැද නිවන තියෙනවා. මේ හැම වෙලාවකම විඥානයේ ප්‍රතිස්ථාව ලබන්නේ ඉස්සෙල්ලා නාම රූපයවක් කියන සලසේාවක් තමයි ආනාපානේ නොදැනෙන අවස්ථාවේ නැත්නම් දැනීම පටන් ගන්න ඉස්සෙල්ලා ආස්වාදේතිය ඇත්තල්නේ මෙච්චර දීන බලන් හිටියොත් තේරෙන පටන් ගන්නවා එන්නකම් බලන ඉන්න විඥානයේ ඒකේ ප්‍රතිස්ථාව ලබන. අන්න එහෙම නොවෙන්න දැඩි අධිෂ්ඨාන යුක්තව භාවනා කරුවොත් ඔන්න තමන්න පුළුවන් වෙනවා. අර සකදාසේ සාවකාලිකව නැතක. ඉතින් ඒවත් කාලේ හැම දිනකටම මේ පරිශ්‍රණය තව තව කරමින් ඒ විෂකව ඒ විඥානයේ නාම රූපේ ප්‍රත්‍ය ලබන හැටි ප්‍රත්‍ය නාම රූපේ විඥානයේ ප්‍රත්‍ය ලබන හැටි වෙනකට වඩා සියුම් මට්ටමේ ගැඹුරු මට්ටමේ ආදරව දැක බල ගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම දේශනාව මෙතන නැවත කරන්න බලාපොරොත්තු වෙනවා.